බෝධි පූජාව දෙනහස් 600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කරන බෝධි පූජාව සෑම මාසයකම පළමු අඟහරුවාදා සහ තුන්වන අඟහරුවාදා සවස 6:30ට ප්‍රචාරය වන මේ බෝධි පූජා පින්කම් මාලාව සඳහා ඔබටත් දායක විය හැකියි. අද බෝධි පූජාව පවත්වනු ලබන්නේ කෝට්ටේ ඇතුල් කෝට්ටේ ඓතිහාසික සිරිපරකුම්බා පිරිවෙන් විහාරස්ථානයේදී. දහසකුත් උවැසියන්ගේ සහභාගීත්වයේ ඇතිව මේ බෝධි පූජා පවත්වනු ලබන්නේ ඇතුල් කෝට්ටේ සිරිපරකුම්බා පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් අතිපූජ්‍ය මාදිවෙල චන්දවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහ පරිවේනාධිපති පූජ්‍ය තලගල විමල ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ අද බෝධි පූජා පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ පොල්ගස්සෝ විට දික්හේන ආරණ්‍ය සේනාසන වාසී කම්මඨානාචාර්ය දාස්වත්තේ සුමනශීල ස්වාමින්ද්‍රයන් වහන්සේ. බෝධි පූජාවේ ආශිර්වාදය සමතම ශාන්තියක්ම ගෙන දේ. අතිගරු ජනාධිපතිතුමාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවාසී සමදෙනාටත් සමස්ත ලෝකවාසීන් සමටත් නිර්මල වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර ගුණ සමුදාය සිහිපත් කරමින් පාත්‍රු ලබන මේ බෝධි පූජාවෙන් නිදුක් නිරෝගී අපල උපද්‍රව දුරු වී සිතක් ශාන්තියක්ම උදා වේවා යන්න ප්‍රාර්ථනා කරමු. අද බෝධි පූජාවේ දායකත්වය ලබාගෙන සංවිධානය කරනුයේ කෝට්ටේ ඇතුල් කෝට්ටේ නවජය වීරමාවතේ අංක 45න් පහ නිවසේ චමින්ද පතිරගේ මහතා සහ එම මහත්මිය ඇතුළු පිරිසයි. මීළඟ දායකත්වය ලබා ඇත්තේ කටුබැද්ද අරලිය පෙදෙස අංක 36න් පහ නිවසේ චන්ද්‍රකා දමයන්ති මුණසිංහ මහත්මිය ඇතුළු පිරිසයි. අපමහා තිලෝ ගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අති උත්තරීතර බුද්ධත්වයට පත්වීම උදෙසා සෙවර ලබා දුන් නිරංජනා ගන්තර වැඩවිසූ ජයශ්‍රී මහා බෝසමිඳුන්ද අනුරාධපුර මහමෙවුනාවේ ජයශ්‍රී මහා බෝසමිඳුන්ද සිහිපත් කරගෙන කෝට්ටේ ඇතුල් කෝට්ටේ ඓතිහාසික සිරිපරකුම්බා පිරිවෙන් රජමහා විහාරස්ථානයේහි මහා බෝධි රාජාණන් වහන්සේ අභියසදී මේ බෝධි පූජාව පැවැත්වීමට දැන් සියල්ල සූදානම් සදහැවතුනි අපි සිළු දෙනාම ගෞරවයෙන් යුක්තව දැන් වැඳ නමස්කාර කර බෝධි පූජා පැවැත්වීමට මෙම ස්ථානෙට වැඩම කර සිටින පොල්ගස්සෝ විට දික්හේන ආරණ්‍ය සේනාසන වාසී කම්මඨානාචාර්ය පූජ්‍ය දාසවත්තේ සුමනසීල ස්වාමින්වන් වහන්සේට ආරාධනා කර සිටිමු නැවතුනේ සාදුකාරයක් පවත්වා අපි පන්සල් සමාදන් වන්නට සූදානම් වෙමු.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 සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේනය මජ්ජපමාදට්ඨානා වේනමනී සික්ඛාපදං සමාදියාමි සුරාමේනය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආනපත්තේ සාදු සාදු සාදු අති ගෞරවනීය විහාරාධිපති නායක ස්වාමින්දයන් වහන්සේ වරක් ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුනි දැන් අපි සෑම කෙනෙක්ම සැදී පැහැදී එක්කාසු වී මේ බෝධිරාජයන් වහන්සේ අභියස සීලයක පිහිටලා බලාපොරොත්තු වන්නේ උතුම් බුද්ධ පූජාව බෝධි පූජාව පවත්වාගෙන තුරුණවන්ගේ සරණ තුරුණවන්ගේ පිහිට තුරුණවන්ගේ ආරක්ෂාව සමදනාට ලබා ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන අද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නියෝජනය කරමින් ජනාධිපතිතුමාණන් ඇතුළු ලංකා වාසී බෞද්ධ ජනතාවට සෙකක් සාන්තියක් සැනසෙල්ලක් උදා වේවා කියන පිරිසුදු චේතනා සම්පත්තිය මුදුන්පත් කරගෙන මේ උතුම් බුද්ධ පූජාව බෝධි පූජාව පැවැත්වීම සඳහායි මේ ඓතිහාසික පෙරගම්බා විහාරයේ සිට බලාපොරොත්තු වන්නේ එනිසා මේ වාගේ උතුම් බුද්ධ පූජාව, බෝධි පූජා පැවැත්වීම බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්මයක්, චාරිත්‍ර සීලයක් එය අනුගමනය කරමින් අපි මේ විදිහේ උතුම් බුද්ධ පූජා, බෝධි පූජා පවත්වාගෙන තුරුණවන්ගේ සරණ පිහිට උපකාරය බලාපොරොත්තු වෙමින් ඒ සෑම දිනාගේම ජීවිත වටා පැමිණෙති සියලුම අපල උපද්‍රව රෝගාබාධ ග්‍රහ දෝෂ සතුරු කරදර බාධක පීඩා අදෘශ්‍යමාන බලවේග ආදී වශයෙන් පැමිණෙන සියලුම විපත්ති කර වාරයන් තිබෙනවා නම් ඒ සියල්ලක් සංසිඳී සම්පත්‍ති කර වාර ළඟා වෙවි උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන පාරමී ශක්තිය මුදුන් පමුණවා ගන්ටත් ලෞකික ජීවිත සපවත් කර ගැනීම සඳහා මේ උතුම් බුද්ධ පූජා, බෝධි පූජා මේ උතුම් කුසල ශක්තිය එකසේම හේතු වේවා, වාසනා වේවා කියන සුද්ධ ප්‍රාර්ථනාව සිතේ දරාගෙන දැන් අපි උතුම් බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වීම සඳහා নমස්කාරය කියමු.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 පතිගන්හාතු මුත්තම බෙහෙත් පූජාව අදිවාසේතුමා බන්තේ බේසජ්ජං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම දැත් පූජාව නාගවල්ලි දලෝකේ සංචුන්න පෝග මායුතං සම්බුලං පතිගන්නාතු සකප්පුරමිදන් දිනෝ මල් පූජාව වන්න ගන්ධ ගුණපේතං ඒතං කුසුමතන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරදුවේ පූජේමි බුද්ධං කුසමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං ඔක්ඛං මිලායාති අසයි ධම්මේ කායෝ සතායාති විනාශ භවං පොඩි පූජාව ධම්මද්දඩ දරන් දීරං දඩොක්ගත මායසං දඩේනේ තේන පූජේමි ධම්ම රාජං දඩෝපමං සාදු සාදු සාදු බෝධින් වහන්සේට පූජා පැවැත්වීම සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං වන්දාමි බෝධි රාජානං නිබ්බාන සුඛ සිද්ධියා පම් පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධිරාජානං දීපාලෝකේන සොදරං සුවඳ දුම් පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධි මුත්තමං ओजेमि බෝධිරාජානං ගන්ධ දූපේන සාදරං සිසිල් පැන් පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධි මුත්තමං ඕජේමි බෝධිරාජානං සීතෝදකේන සාදරං අෂ්ඨපාන ගිලම්පස පූජාව සේවිතං ධම්ම රාජේන පත්තං සම්බෝධි මුත්තමං පෝජේමි බෝධි රාජානං අට්ඨපානේන සාදරං දහත් පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධිමුත්තමං ඕජේමි බෝධි රාජානං සම්බෝලේන සාදරං චතුමදුර පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධිමුත්තමං ඕජේමි බෝධිරාජානං චතුමදුරේන සාදරං බෙහෙත් ඖෂධ පූජාව සේවිතං ධම්ම රාජේන පත්තං සම්බෝධි මුත්තමං ඕජේමි බෝධිරාජානං බේසජ්ජේන සාදරං සුවඳ පෑන් පූජාව සේවිතං ධම්ම රාජේන පත්තං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගන්ධෝදකේන සාදරං පොඩි පූජාව සේවිතං ධම්ම රාජේන පත්තං සම්බෝධි මුත්තමං ඕජේමි බෝධිරාජානං දදේනේ තේන සාදරං මල් මාලා පූජාව සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධි මුත්තමං පූජේමි බෝධිරාජානං මාලා දාමේන සාදරං මේ සිංහල වාක්‍ය මං කියවෙන් පස්සේ කියන්න. නිරෝධ සමාපත්තියෙන් නිරෝධ සමාපත්තිය අරියත් ඵල සමාපත්තියෙන් ඵල සමාපත්තිය මා කරුණා සමාපත්තියෙන් කරුණා සමාපත්තිය නගේ සිටියක් මින් වැඩහිඳින්නා වූ දෙතිසක් මා පුරුෂ ලක්ෂණයෙන් අශෝවක් අනුභ්‍යන්දන ලක්ෂණයෙන් යාමක් ප්‍රභාවින් සමනක් ගන බුදු රැස් මාලාවෙන් ඉදු මණ්ඩලක් මෙන් බබලන්නා වූ දේවාති දේව වූ සක්කාති සක්ක වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ වන්දනීයා විවන්දනීය වූ පූජනීයා විපූජනීය වූ දස බලධාරී වූ කරුණා නිදාන වූ සමන්ත භද්‍ර වූ අසම සම වූ කයිලෝක්‍ය තිලක වූ දීපායමාන වූ මාර පරාජය කළා වූ මාගේම බුදු පියාණන් වූ ආගේම බුදු මෑණියන්ෝ සුම්බක වාසින්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ඉනිගැනීමට යෝග්‍ය වූ අග්‍රදක්ෂිනේ ආර්ය වූ භාග්‍යවත්තු අරියත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේටද ධර්ම රාජානන් වහන්සේ විසින් සර්වඥතා ඥානයට පැමිණීම පිණිස සේවනය කරන ලද ජයස්ති මහා බෝධින් වහන්සේටද සතර මාර්ගඥාන බෝධියටද සරුවඥතා ඥාන බෝධියටද කාන්ත නිර්වාණ ධාතු බෝධියටද මේ පන්නාලෝකයෙන් පූජා කරමි පූජා වේවා මේ සුගන්ධ දූපයෙන් පූජා කරමි පූජා වේවා මේ වර්ණවත් මල් සමූහයෙන් පූජා කරමි පූජා වේවා සිසිල් පෙන් සමූහයෙන් පූජා කරමි පූජා වේවා කනිත අස්තපාන ගිලම්පසෙන් පූජා කරමි පූජා වේවා ගීතටතු මధుරෙන් පූජා කරමි පූජා වේවා දැත් බෙත් නෞසදයෙන් පූජා කරමි පූජා වේවා විසිතුරු කොටි පූජාවෙන් පූජා කරමි පූජා වේවා මල්දම් සමූහයෙන් පූජා කරමි පූජා වේවා සුවඳ පෙන් අභිෂේකයෙන් පූජා කරමි පූජා වේවා මෙසේ බුද්ධ පූජා කිරීම බුද්ධ වන්දනා කිරීම ඥාන වන්දනා කිරීම බුද්ධ පූජා පූජා පැවැත්වීම බෝධි පූජා පැවැත්වීම ඥාන පූජා පැවැත්වීම අනන්ත අපරිමාණ වූ බුදු පසේ බුදු අගසව් මහසව් මහරත්නාදී මෞත්තමයානන් වහන්සේලාගේ චාරිත්‍ර සීලයකි මමද ඒ උතුම් චාරිත්‍ර සීලය මෙසේ අනුගමනය කරමි මෙම ප්‍රණීත පූජා වස්තු සමූහය තව සල්ප මොහතකින් අනිත්‍යත්වයට යන්නාසේ සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය සියලු සංස්කාරයෝ දුක්ඛයෝය සියලු ධර්මයෝ අනාත්මයෝය මෙම බුද්ධ පූජාමය බෝධි පූජාමය ඥාන පූජාමය බුද්ධ වන්දනාමය ඥාන වන්දනාමය බෝධි වන්දනාමය ආමිස ප්‍රතිපත්තිමය සමත විපස්සනාමය කුසලානි සංසධර්මය අනන්ත අපරිමා සමාන වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සීපමින වඩාලා වූ පරම රමණීය වූ කාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු තුරුණම් වන්දනා කරමු ඉතිපිසෝ භගවානං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තර පුරිස ධම්ම සාරති කාලේව මනස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතානම්මෝ සම්දින්තිකෝ කානිකෝ ඒහිපස්තිකෝ පනයිකෝ පච්චත්තං ඒතිතම්බෝ විඤ්ඤායිතේ සුපනිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං සත්තානි පුරිස යෝගානි අට්ඨ පුරිස පුංගලා ඒත භගවතෝ සාවක සංඝෝ ආමුනියෝ පාමුනියෝ දක්ඛිනියෝ අන්දනිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සාදු සාත් සාදු දුක්ඛේනානං බුද්ධනානං දුක්ඛ සමුදයේනානං බුද්ධනානං දුක්ඛ නිරෝධේනානං බුද්ධනානං දුක්ඛ නිරෝධගාමිනි පටිපදාහනානං බුද්ධනානං අත්තබලි සම්විදේනානං බුද්ධනානං ධම්මපටි සම්විදේනානං බුද්ධනානං නිරොත්ති පටිසම්බිදේනානං බුද්ධනාන පටිසම්බිදේනානං බුද්ධනානං ඉන්දියාපරෝ පරිහප්තේනානං බුද්ධනානං සත්තානං ආසයානුසයේනානං බුද්ධනානං යමක පාටියාරේ නානං බුද්ධනානං මහා කරුණා සමාපන්තියානං බුද්ධනානං සම්බන්්‍යතනානං බුද්ධනානං අනාවරණනානං බුද්ධනානන්තේ ඉමානි තත්දස බුද්ධනානානි ඉමේ සංඅත්තනානානි ශාවක සාධාරණානි කනානානි අසාධාරණානි ශාවකේහි ඉමේ තත්දස බුද්ධනානි සමන්නාගතං සම්මා සම්බුද්ධං භගවන්තං සිරසා නමාමි සාදු සාදු යස්ස මූලේ නිසින්නාව සම්බාරි විදයන්නකා පත්තෝ සම්බං යුදං සත්තා වන්දේ සංඝෝ දීපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං ဒ ුතියන්ත අනික්නිසං අරියං සමනං චෙත්තං චතුත්තං රතනාගරං පංචමං අදපානංච මුචලින්දේන සත්තමං සන්තමං රාජායතනං වන්දේ සංනිසේවිතං මහා කරුණාරසපති මණ්ඩිතස්ස අනන්ත නානස්ස අසාධාරණ පන්නස්ස දස පාරමිතා බල සමුගිතස්ස දස බල සමන්නාගතස්ස අපරිමේය ගුණ සාගරස්ස අම්මා කංසත්තුනෝ සරසරං සිඩාල පරිකින්නම් සම්මා සම්බුද්ධ පූජිත සිරි බෝධි රාජන් සිරසා නමාමි ඉන්දනීල වන්න පත්ත සේත කන්ද බාසුරං සන්තුනිත්ත පංකදායි බෝධිතංග සාතදං අග්ගබෝධි නාම වාම දේව රුක්ක සම්නිබං සම්විසාල බෝධිපාද පන්නමානි සම්බදා सुपदिद्धितरन्तनुराजपुरे समदिद्धितलक्षिणशाकभाव सुभमेघवानम्बरमेघनिब दय बोधिमहं पनमामि वरम् मय्यङ्गनम् नागदीपम् कल्याणम् पदलान्दनम् දිවාගෝ අන්දීගවාපී තේති අන්තමුතිංගනම් ඉස්සමා විහාරන්ත බෝධින් මරිසවන්තියම් සන්නමාලිමා චෛත්‍යන්තු පාරාම භයාගිරින් ජේතවනන්තේන චෛත්‍යම් තථාගාචර ගාමකම් ඒතේසෝන සකානානියං වන්දාමි සම්බදා වන්දාමි චේතියං සම්බන් සම්බතානි සුතනිස්සිතං සානේ දෙකඩාතුමා බෝධින් බුද්ධ රූපං සකලං සදා වන්දාමි කේතියන් සම්බන් සම්බතානි සුපදිස්සිතං සානීනික ධාතුමා බෝධින් බුද්ධ රූපං සකලං සදා වන්දාමි තේතියන් සම්බං සම්බදානි සුපනිච්චිතං සානීනික ධාතුමා බෝධින් බුද්ධ රූපං සකලං සදා සාදු සාදු සාදු මායා සුතෝ සුගත සාතිය සීහනාසෝ ජාතක්ගනේ සපදසා වඩි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 ලක්මමේතං විහාරං ඉදමාවු සානුපගම්ම දීනවා දස්සනේන සම්පන්න කාමේසු විනීයගේ දං නහි ධාතු ගම්බසෙයං පුනරේතිති ඒතේන කච්චවන්නේන සත්තිතේ හෝතු සම්බදා ඒතේන කච්චවන්නේන සත්තිතේ හෝතු සම්බදා ඒතේන සත්‍යවන්නේන සත්‍තිතේ හෝතු සම්බදා උදේතයන්තක්කමායකරාජාවදිස්සවන්නෝ පටවිස්සබාසෝ සන්තං නමස්සාමි අරිස්සවන්නං පටවිස්සබාසන්තයද්ද බුද්ධ වියනේ මුදිවසං යේදාත්මනා වේදගෝ සම්බදම්මේ තේමේ නමෝ තේතමම් පාලයන්තු නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමන් සපරිත්තං කତ୍වා මෝරතරතිසනා අපේතයන්තක්කුමා ඒක රාජාවරිස්සවන්නෝ පදවිප්පබාසෝ සංනමස්සාමි අරිස්සවන්නං පදවිප්පබාස තයන්න ගුස්ලාවියනේ මුරද්දින් ඒකාත්මනා වේදගෝ සම්බදම්මේ තේමේ නමෝ තේතමම් පාලයන්තු නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමන් සපරිත්තං කස්වා මෝරෝ වාසන කප්පේතේ ඒතේන සත්‍යවන්නේන සත්‍තිතේ හෝතු සම්බදා ඒතේන සත්‍යවන්නේන සත්‍තිතේ හෝතු සම්බදා ඒතේන සත්‍යවන්නේන සත්‍තිතේ හෝතු සම්බදා සම්මේතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ මහත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්칸තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තුතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුද්ධිමවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුද්ධිමවන්තු තේ අද මේ උතුම් දවසේදී අද දින මෙවස්ථානයේ පවත්වන උතුම් බෝධි පූජාමය උතුම් කුසල් අරමුණ මුදුන්පත් කරගෙන එම පූජාවේ දායකත්වයේ දරන්නේ 45 නව ජයවීර මාවතේ හිවසේ තමින්ද පතිලගේ මහත්මයා සහ ප්‍රධාන පවුලේ සමදාවිසින් මේ දායකත්වයේ දරනවා අරමුණ වශයෙන් සමින්ද පතිරගේ මහත්මාගේ සහ සුධර්මා පතිරගේ මහත්මියගේ දරු දෙදෙනාට සෙත් ශාන්ති ප්‍රාර්ථනා කිරීමත් සමින්ද පතිරගේ මහත්මාගේ දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ දූදරු පිරිසටත් සෙත් පැතීම සුධර්මා පතිරගේ මහත්මියගේ දෙමාපියන්ටත් සහෝදර සහෝදරී පිරිසටත් දූදරුවන්ටත් දරු දැරියන්ටත් සෙත් පැතීම සමින්ද පතිරගේ මහත්මයාගේ සහස ධර්මා මහත්මියගේ සියලුම නෑදෑ හිත මිත්‍රාදී සකල ඥාතීන්වත් හිතවතුන්වත් සෙත් ශාන්ති ප්‍රාර්ථනා කිරීම අදදී මේ ස්ථානයේ සිටින සියලුම පින්නතුන්ට සිත ශාන්තිය සැනසෙල්ල උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අද මේ උතුම් බුද්ධ පූජා බෝධි පූජා පවත්වනවා ඒ වගේම දෙවිනි දායකත්වයේ හැටින මිදින බෝධි පූජාවේ දායකත්වයේ කටුබැද්දේ අරලිය ප්‍රදේශයේ අංක 36න් පහ නිවසේ චන්ද්‍රකා දමයන්ති මුණසිංහ මහත්මිය ප්‍රදාන පවුලේ සියලු දෙනා විසින් මෙම දායකත්වයේ දරන්නේ අරමුණ වශයෙන් චන්ද්‍රකා දමයන්ති මුණසිංහ මහත්මියගේ පියාණන් වූ බද්දගනේ පිසු තාත් නෝලිත් හේමපාල මුණසිංහ මහත්මයා අභාවප්‍රාප්ත වී වසර 4ක් පිරීම නිමිත්තෙන් එම පියාණන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම සජීවත්ව සිටින මෑණියන් වන ශ්‍රියාවති මුණසිංහ මහත්මියට අවුරුදු 83ක් පිරීම නිමිත්තෙන් නිදුක් නිරෝගී භාවයේ චිරදීවණය දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම ඕස්ට්‍රේලියාවේ පදිංචි රේණුකා මුණසිංහ සොයුරියගේ දියණිය වන කොසෙන්ද සිල්වා මෙනවියගේ ඇතුළු පවුලේ සමදෙනාගේ ග්‍රහපල දුරු වී සිත සාන්තිය සනසිල්ල උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිතේ දරාගෙන එනිසා ඒ සමදෙනාගේම යහපත් වූ සංකල්පනා සියල්ලක් මුදුන්පත් වී ප්‍රාර්ථනීය බෝධිඥානයන්ගෙන් සාන්ත නිවන් සුව ලබනද මේ උතුම් උදාාරතර පුණ්‍ය ශක්තියත් එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර මෙම ස්ථානයේ වැඩවසමින් අපවත් වී වදාළ සියලුම ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන් වී සුගති සංඛ්‍යාට සඵලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම විහාරාධිපති පරිවේනාධිපති වශයෙන් ඉන්න නායක ස්වාමින් දන් වහන්සේ ඇතුළු නේවාසික වැඩ ඉන්න සියලුම ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය ආයුර ආරෝග්‍ය සම්පත් ඇතුව සුවසේ පාරමී ශක්තිය මුදුන්පත් කරගන්න වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර අතිගරු ජනාධිපතිතුමාණන් ඇතුළු ලංකා වාසී සියලුම ජනතාවට සිත සාන්තිය සැනසෙල්ලා උදා කරගෙන තමන්ගේ යහපත් සංකල්පනා මුදුන් පමුණවා ගන්න වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝග සම්පත්තිය ලැබී දෙලව දෑගෙන ඇතු බෝධිඥානයන් වලින් ලෝකෝත්තර සැනසෙල්ලෙන් නිවන් අවබෝධ කරගන්න මේ උදාාර්ථ පුණ්‍ය ශක්තිය එකසේම හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතින්ට දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කරමු ඉනං වෝ නාති නං හෝතු සුඛිතා හුන්තු නාතයෝ ඉනං වෝ නාති නං හෝතු සුඛිතා හුන්තු නාතයෝ ඉනං වෝ නාති නං හෝතු සුඛිතා හුන්තු නාතයෝ එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම් හේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම් හේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තාච බුම්මත්තා දේවානාගාමයිද්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිලං රක්칸තු ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගාමයිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා පිලං රක්ඛන්තු දේශනං ආකාශත්තා දෙවුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා පිලං රක්ඛන්තු මං පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය නිවන් සුව පැතීම ඉනම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි අත්තායිමාය පටිපස්සියා ජාති ජරා මරණම්මා පරිමුච්චිත්වාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්ත වූනිපන්න සතාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං පච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා දිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත් අනුත්තර සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිත්තං උද්ධාපචායින චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නා සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු ශ්‍රී ලංකා වාසී සමදෙනාටත් ලෝකවාසීන් සමටත් ශාන්තියක්ම වේවා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව එම උතුම් බෝධි පූජා පාත්‍රණ ලැබුවේ කොට්ටේ ඇතුල් කොට්ටේ ඓතිහාසික සිරිකරකුම්බා පිරිවෙන් විහාරස්ථානයේදී කොල්ගස්සෝ විට දික්හේන ආරණ්‍ය සේනාසන වාසී කම්මඨානාචාර්ය දාස්වත්තේ සුමනශීල ස්වාමින්වයන් වහන්සේ මේ බෝධි පූජාව ඉදිරිපත් කිරීමේදී තාක්ෂණික දායකත්වයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බාහිර ප්‍රචාරක අංශය සහභාගී වෙනවා කාර්මික නිලධාරී සුමේද රුවන්පුර සහායෙන් ධම්මසිරි ප්‍රනාන්දු සමග පී නන්දන හා ඩොනල් විතරණ සංස්කරණ දායකත්වය ඉන්දුනිල් ලුපමාලිකා වන්දනාව සඳහා එක් වූ මම ගාමිණී මෙරින්නකේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපති අඩ්සන් සමරසිංහ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ අනුග්‍රාහක දායකත්වයෙන් සෑම මාසයකම පළමු වන අඟහරුවාදා සහ තුන්වන අඟහරුවාදා සවස 6 තීර පවත්වනු ලබන මේ බෝධි පූජා පින්කමේ උපදේශකත්වය ලබා දීමේදී එක් වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ සුනිල් ලබේසිරි මහතා සමග ආගමික අංශයේ සහකාර අධ්‍යක්ෂ තෙන්නකෝන් ඉහළගම මහතා මේ බෝධි පූජාවේ දායකත්ව ලබා ගැනීමට ඔබට පුළුවනි